එහෙමනම් හොඳින් අහන්න. අද මෙයට උදාන පාළියේ සිටින උදේන සූත්‍රයෙන් සරල දේශනා පිළිපැක ගැනීමට බලාපොරොත්තු වෙනවා. එතන සෙනඟක් නැති නිසා මේ දේශනාව දීපත් කරන්න. මෙම සූත්‍රය දේශනා කිරීමට හේතු කරුණු යටුව පොත්වල වගේ තැන්වල දක්වා තිබෙනවා. සාමාවතී ඒ රජ විෂ සහිත 500 දෙනෙක් ගින්නට දාලා කුසලා මඩපු කාරණාව අරමුණු කරගෙන ඒ දේවියන් සූත්‍රයේ දේශනා කළ බවයි දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ හිටපු මාගන්දි කියන ඒ තාමත්ම රූමත් තරුණිය බුදුරජාණන් වහන්සේගේ රූප ශෝභා සම්පන්න භාවයේ දැකපු ඇගේ දෙමාපියන් ඒ මාගන්ධියේ බුදුරජාණන් වහන්සේට විවාහ කර දීම සඳහා කැටවගෙන දෙස් පෙන්වුවාන් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා විශ්වාන තන්නන් අරසින් ගගංච නාපෝෂිතං දන්නතිමේතනස්මින් කිමේ විතම් මුත්ත කරේසපුන්නම් පාදාපිනං සම්ප්‍රසිකන්නේච්චේ කියන ගාථාව සංහාගතේ රගා වෙණියයි දැකලත් මගේ සිත තුළ රාගයක් ඇති වුණේ නැති කල මේ අශෝචි මෝත්සාදී පිවිච්චේ මේ ශරීරය ගැන කවර කතාවක්ද පයින්වත් මම පාගන්නට කැමති නැහැ කියලා. මෙන්න මෙමෙ හේතු නිසා මාගන්දි කියන ඒ තරුණ කාන්තාව පුදුම විදිහට බුදුහාමුදුර කෙරේ වෛරයක් ඇති කරගත්තා. ඇය උදේන රජුගේ බිෂව වුණා. මේ බිෂව උදේන රජුගේම තවත් දේශාවක් තමයි සාමාවතිය ඇතුළේ 500 දෙනා. බුදුරජාණන් වහන්සේ දකීමට හෝ ඇසීම උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට හෝ යන්නට ඒට අවකාශයක් ලැබුණේ නැහැ. ඒ ආවිග්ගේ හිටපු කුජුත්තරා කියලා ශේකාවක් බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් බණ අහලා ඒ බණ ඒ ආකාරයෙන්ම අවුත් සාමාවතී ඇතුළු පිළිසෙට නිතර නිතර ප්‍රකාශ කළා ඒක නිසා ඒ සිටි සෑම කෙනෙක්ම මාර්ගඵලයක් ලැබුවා බුදුහාමුදුරුවෝ දැකම මේ සාමාවතී ඇතුළු පිළිස බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රසාදේ ශ්‍රද්ධාව ඇති කරගෙන සිටිය නිසා අර මාගන්ධි කියන කාන්තාවත් බුදේන් රජුන්ගේම අගබිසවක් වශයෙන් ඒ වෙන විට සිටිය කෙරෙහි වෛරයක් ඇති කරගෙන ඒ සාමාවතී ඇතුළු පිරිස සිටපු මාලිගා වටේටම දොරවල් වහලා ඒකට ගින්දර තියලා ඒ 500 දෙනාම ගින්නෙන් පුච්චලා මෙලෙවෝ මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේට වික්ෂු පිළිස ප්‍රකාශ කළාට පස්සේ වික්ෂු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා සංතේස දික්ඛවේ උපාසිකායා සෝතාපන්න සෝවාන් වෙච්ච උපාසිකාව තේ පංච දෙනා අතර හිටියා සංතේ සකදාගාමිනෝ සකදාගාමි තත්ත්වයටපත් හිටියා සංකේ අනාගාමියෝ අනාගාමී සත්‍යයට පත්වෙච්ච අය ඒ සංශය දෙන අතර හිටියා. සම්මාතා වික්‍රේ උපාසිකායා අනික්කලාකාලං කතාති. ඒ හේතුව සංශය දෙනාම නිෂ්ඵල විදිහට මැරුන්නේ නැහැ ඔක්කොම මාර්ගඵලලාභී අය කියලා ප්‍රකාශ කරමින් තමයි මෙලෙස උදාන ගාතාවක් ප්‍රකාශ කළේ. මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිස්සති උපති සම්බන්ධ නෝ ලෝකෝ සමසා පරිවාරිතෝ සස්සතෝ විඛායති පස්සතෝ නත්ථි කිංචන මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දිශ්‍යති පළවෙනි පදේ එහෙමයි මෝහයෙන් බැඳී සිටීමේ බැඳී සිටින මේ ලෝක සත්‍යයට පංචස්කන්ධ ධර්මයන් භෞතික වශයෙන් ඉතාම හොඳ දේවල්, ඉෂ්ට දේවල්, මනාප දේවල්, වටිනා දේවල්, සාරවත් භවයක් ඇති දෙයක් ආදී වශයෙන් තමයි දර්ශනය වෙන්නේ. ඊළඟට උපදි සම්බන්ධනෝ ලෝකෝ තමසා පරිවාරතෝ සස්සතෝ විකායති. අවිද්‍යා අඳුරින් වැසී සිටින උපදී වලින් බැඳී සිටින සත්‍යයටත් මේ පංචස්කන්ධ ධර්මයන් එලෙසින්ම තමයි දර්ශනය වන්නේ ඊටත් අමතර ඒවා සාස්වත වශයෙන්, දුර වශයෙන්, ස්ථිර වශයෙන් පවත්වාගෙන යායුතු ධර්ම වශයෙන් ඒවට ඇලුම් කළ යුතු ධර්ම වශයෙන් තමයි එවැනි අයගේ සිත තුළ ඒ පංචස්කන්ධ ධර්මයන් දැర్శණය වන්නේ. පස්සතෝනත් එකෙන්චන යථාභූත ඥාන දර්ශනයක් වලින් සත්‍ය දකින කෙනාගේ සිත තුළ ওই පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව නත් එකෙන්චන කිසිම කිංචනයක් බැඳීමක් නැහැ. රාගෝ කිංචනං දෝෂෝ කිංචනං මෝහෝ කිංචනං රාග දෝෂ මෝහ ආදී මේ බැඳීම් කිසිවක් නැති යන මේක තමයි මේ ගාථාවේ සරල අදහස මෝහයෙන් බැඳිච්ච පුද්ගලයෝ මෝහ සම්බන්ධනෝ ලෝකෝ මෝහයෙන් බැඳිච්ච පුද්ගලයෝ මේ පංචස්කන්ධ ධර්මයන් නිත්‍ය වශයෙන් සිදෙනවා මේක සුභයි කියලා හිතනවා මේක සුඛ දෙයක් ඒ සැපවත් දෙයක් කියලා හිතනවා මේක මමය මගේ ආත්මයක්ය ආත්මයට අයත් දෙයක් කියලා කල්පනා කරනවා ඒ වගේ මේ මෝහය නිසාම මේ පංචස්කන්ධ ධර්ම දෙකින් දෙකට පවත්වාගෙන යා යුතුයි. මේවා තුළින් ආස්වාදයක් ගැන දෙන නිසා මේවා කෙරේ ඇලිය යුතුයි කියන කරුණ තිබෙනවා. ඒ ඇගේ සිත තුළ ඒ අදහස තිබෙනවා. ඒකට අමතරව මේ පංචස්කන්ධ කෙරෙහි කලකිරීමක් නෙවෙයි බැඳීමක් තිබෙන්නේ මේ ආදී වශයෙන් කටයුතු කරන ඒ මෝහයෙන් බැඳුණු ලෝක සත්‍යයට පංචස්කන්ධ ධර්මයන් මහා වටිනා දේවල් වශයෙන් තමයි පෙනෙන්නේ. ඒකයි ඒ පළවෙනි පදයේ තේරුම. ඊළඟට උපදේශන සම්බන්ධනෝ ලෝක උපදිවර්ග හතරක් පොත්වලින් පොත්වල දක්වා තිබෙනවා. කාමෝපදී, ක්ලේශෝපදී, සංඛාරෝපදී, ඛණ්ඩෝපදී කියලා. උපදී කියන එකෙන් අදහස් කරන්නේ සංහාවෙන් යුතුව අල්ලාගෙන සිටින එකට. සංහාවෙන් යුතුව යම් කිසි බැඳීමක් තියෙනවා නම් ඒකට තමයි සාමාන්‍යයෙන් උපදී කියන වචනේ පාවිච්චි කරන ලබන්නේ. කාමෝපදී කාමයන් තුළින් ලැබෙන ඒ ආස්වාදය අල්ලාගෙන සිටිනවා සාමාන්‍ය ලෝක සත්‍ය. ඒ වගේම කන්දෝපදී Tamanගේ පංචස්කන්ධ ලෝක ධර්මයන් අල්ලාගෙන සිටිනවා මම කියලා හිතාන මගේ කියලා හිතාන ඇලීගෙන බැඳීගෙන ආශා කරගෙන තව තවත් මේක තබාගත යුතුයි කියන හැඟීමේ පිහිටලා ඒවා අල්ලාගෙන සිටින්නේ. සිටින් ඒවා කෙරේ සන්නාහයෙන් බැඳී සිටින්නේ. ඊළඟට ක්ලේශ උපදී කෙලෙසුත් ඒ ආකාරයෙන් අල්ලාගෙන සිටිනවා. සමහර කෙලෙස් වලින් Tamanට ආස්වාදයකුත් ලබා දෙනවා. ඒ නිසා ඒවා ඒ කෙලෙස් ධර්ම අල්ලනවා. එසේ නුවත් අවිද්‍යාව තිබෙන නිසා කෙලෙස් ධර්මත් උපාදාන කරගෙන උපදී වලින් බැඳිලා තමයි සාමාන්‍ය සත්‍යයට අධිත කරන්නේ. ඊළඟට අභිසංස්කාර උපදී. අභිසංස්කරණය අභිසංස්කරණය කියන්නේ රැස් කරන. රැස් කිරීමත් අල්ලා වෙන සිද්ධ මේ රැස් කරන්නේ පංචස්කන්ධ ධර්මෝ බව මේ ඇයට අප කලින් කියලා දීලා තියෙනවා කුමක් රැස් කරත් රැස් කරන්නේ Tamanගේම පංචස්කන්ධ ධර්මයි ඉතින් කම්ම සංස්කාර රැස් කරනවා කුසල අකුසල රැස් කරනවා බොහෝ විට පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි තියෙන ඇලීම නිසා බැඳීම නිසා අනාගත බහුලදී තේ ආකාරයෙන්ම පංචස්කන්ධ ධර්මයන් සුඛිතව තබා ගැනීමට හේතු වන ආකාරයේ කුසල කර්ම රැස් කරනවා මේ ජීවිතයේ ඒක සුඛිතව ඒ පංචස්කන්ධ ධර්මයන් සුඛිතව තබා ගැනීමට කුසල කර්ම කරනවා සමාජ අකුසල කර්ම පවසිදු කරනවා ඒ ආස්වාදේශයසා තමයි ඒ ආකාරයෙන් කර්ම සංස්කාර රැස් කරන්නේ ඒවා කෙරෙහි ඇලිලා බැඳලා තියෙන්නේ ඒ කර්ම සංස්කාර සංස්කරණය කිරීම මහා ලොකු දෙයක් ඒක කළ යුතු දෙයක් ආදී වශයෙන් තමයි ඒ ඇගේ සිත තුළ ඒවා පිළිබඳ හැඟීමක් තිබෙන්නේ. එවැනි හැඟීමක් තමයි තිබෙන්නේ. එතකොට සමසා පරිවාරතෝ අඳුරකින් මුළු පංචස්කන්ධ ලෝකයේම වැසී ගොස්වේ. නැත්නම් අඳුර පිරිවරාගෙන සිටින්නේ. මේ අඳුර කියන එක අවිද්‍යා අන්ධකාරයයි බුදුරජාණන් වහන්සේ දෙපෙන්නුම් කරන්නේ අවිද්‍යා අන්ධකාර ආවරණයන ඕනද්දෝ ලෝක සංනිවාසෝ කියලා බඩක් උපාඩ තියෙනවා ඊළඟට අවිද්‍යාවේ නියුතෝ ලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. අන්ධකාරයෙන් ඕනද්දා අඳුරකින් බල මුළු සම්පූර්ණයෙන්ම වැහිලා අන්ධභූතෝ වයන් ලෝකෝ මුළු ලෝකයේම මෝහ අඳුරෙන් අන්ධ වෙලා ඒ ආදී වශයෙන් දැක්වෝ තැන බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළ සූත්‍රවල දැක්වෙනවා. ඒ සූත්‍රයක දක්වලා තියෙන අන්ධභූත කියලා සූත්‍රයක සම්බම් වික්‍රේ අන්ධභූතම් මේ ලෝකේ සෑම දෙයක්ම මේ මෝහ නැමැති අඳුරෙන් බැසිලා තියෙන්නේ. මෝහය නැමැති අඳුරෙන් අඳුර විසින් මැඩගෙන සිටින අන්ධභූතෝ කියන එකයි. එතකොට තින්ත වික්‍රේ සම්බම් අන්ධභූතම් මොනවද මේ ආකාරයෙන් අඳුර විසින් මැඩගෙන සිටින්නේ නැත්නම් අඳුර විසින් බසාගෙන සිටින්නේ? චක්කුම් විකේ අන්දබෝතං රූපා අන්දබෝතා චක්ක විඥානං අන්දබෝතෝ බෝතං චක්ක සම්පස්සෝ අන්දබෝතෝ යම් පිටං චක්ක සම්පස්ස පත්‍ය උපජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පි අන්දබෝතං ඇස මේ මේ ආකාරයෙන් අඳුරකින් බැසී ගොස් තිබෙනවා රූප ඒ මෝහාන්ධකාරයෙන් මැඩගෙන සිටින්නේ වැසීගෙන වැසී ගොස් පිළිෙන. චක්ක විඥානේ චක්ක සම්පස්සේ ඒ වගේම චක්ක සම්පස්සේ නිසා යම් කිසි සැප හෝ දුක් හෝ මඳහත් වේදනාවක් ඇති වෙනවනම් මේ සියලුම වේදනාවන් ඔක්කොම මේ කියපු ධර්මතාවයන් ඔක්කොම අන්ධ බොහෝතු මේ මෝහ අන්ධකාරයෙන් බැසිලා අඳුරකින් ඉන්න කෙනෙක් වගේ මෝහය වසාගෙන සිටින. මේ විදිහටම කන, නාසය, දිව, ශරීරයේ මනස සහ ඒ වාට හම්බවන අරමුණු තේනිසා පහළවන සියලුම චිත්ත සංස්කාර ධර්මත් සම්පූර්ණයෙන්ම මේ මෝහයෙන් මෝහයෙන් බැසී අන්ධබෝධ තත්ත්වයට පත් වී සිටින ආකාරයේ බුදුහාමුදුරුවෝ පෙන්වන කරලා තියෙන්නේ මේ තත්ත්වය තමයි සාමාන්‍ය ලෝක සත්‍යයේ පුරුෂයන් ලෝක සත්‍යයේ ස්වરૂපේ මේ පස්සේ සම්පූර්ණයෙන්ම නැතිවන්නේ රහස් වූ සමනයි පහළ පහළ මාර්ගඵල ලබා සිටින අයට ආයේ ඉෂ්ට තුර පවා මේ සත්‍යයන් අඩු වැඩි මට්ටම් වලින් පවතිනවා. පහළම පහළම මට්ටමේ සිට ඉහළට ඉහළට යනකොට ওই සත්‍යයන් අඩු වී අඩු යන. එතකොට මේ ඇයට මේ දක්වාම නිවන් සුව අත්දකින්නට නොහැකි වෙලා තියෙනවා නම් නොහැකි වෙලා තියෙන්නේ මේ කියන ලද ආකාරයෙන් මේ අඳුරෙන් තමා වැශේෂිත නිසා. එම නිසා ඒ අඳුර අයින් කරන්නට නම් පස්සතෝ නත්තිකින්ච නම් පස්සතෝ යතහ භූත ඥාන දර්ශනයකින් මේ පංචස්කන්ධ ලෝකේ දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන. එතකොට තමයි කිංචන භාවයන් නැති වෙන්නේ. කිංචන කියන්නේ බැඳීම කියන්නේ. ඒ බැඳීම් ස්වરૂපයන් නැති වෙන්නේ. පංචස්කන්ධ කෙරෙහි තියෙන බැඳීම තිබෙන තාක්කල් නිවන් අවබෝධ කරගන්න බෑ. නිවන් අවබෝධ වෙන අවස්ථාවේදී පංචස්කන්ධ ධර්ම සහිත සියලුම සංස්කාර ධර්මයන් සිතෙන් ගිලිහි යන්නට ඕනේ. ඒව කෙරෙහි තියෙන ඇලීම එක බිඳක්වත් නැතුව සම්පූර්ණයෙන්ම සංස්කාර ධර්ම සිතෙන් නිරුද්ධ වී යා යුතු අවස්ථාවක් තිබෙනවා. යන අවස්ථාවක් තිබෙනවා. අන්න එවැනි අවස්ථාවකදී තමයි නිවන් දැකීමට සුදුසු මට්ටමට අනිකුත් ධම්මේනොත් පරිපූර්ණ වෙලා තියෙනවා නම් නිවන් අවබෝධ කරගත හැකිවන්නේ. එම නිසා මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය යථාපරිදි අවබෝධ කර ගැනීමට අවංකවම උත්සාහයක් ගන්නට ඕනේ. මේ හිතනවා ඇති අපි මේවා ගැන අහලා තියෙන නිසා, මේවා ගැන කියවලා තියෙන නිසා මේවා අපි දන්නවා කියලා. පංචස්කන්ධයේ ඇත්ත සද්දේ කියනකොට කියන්න තියෙන්නේ මේවා අනිත්‍යයි, මේවා දුක්, මේවා අනාත්මයි, මේවා සුභයි, මේවා සාරයි, මේවා ශූන්‍යයි ආදී කරුණු. මේවා මෙයා නිතර නිතර අහලා තියෙනවා, කියවලා තියෙනවා. ඒක නිසා මේවා අප දන්නවා කියලා සමහරට මෙයා හිතනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒවල අහලා තිබුණට ඒකෙන් කිසිම වැඩක් නැහැ. තමන්ගේ සිතටම තමන්ටම ඒව අවබෝධයලා පෙනුන්නේ නැත්තම්. මම කියන්නම් මේ ඊයේ සිදුවෙන සිදුවීමක් අපි ඊයේ පළමුවෙනි වතාවට ආහාර හතර අවිද්ද පටිච්ච සම්පාදයට සම්බන්ධ කරමින් කිසිම පදපතක නැති දේශනයක් ඉදිරිපත් කළා. කිසිම පදපතක සඳහන් වෙන්නේ නැති කරුණු. තේරුණාද කියලා අහනකොට කියන එක ඔක්කොම අපි තේරුණායි කියලා හිතපුවයි කියව. කියන දෙයක් තේරුම් ගන්න එක නෙවෙයි ඒක තමන්ම අවබෝධ කරගන්න එකයි ඒ තාමත්ම අවශ්‍ය වන්නේ. දැන් අයව කිසි පදක පදක නොකියා තිබිච්ච දෙයක් අපේ අවබෝධයෙන් අපි ඒ ප්‍රකාශ කරනවා. ඒ කියනකොට ඒ අයට ඒක වැටෙච්ච නිසා අවබෝධුනායි කියලා හිතනවා. මේන්න මේ වගේ තමයි මේ අයත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ වෙලා තියෙනවා කියලා හිතනවා නම් ඒ හිතන එක. එහෙම අවබෝධ වුණා නම් ඇත්ත වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන් අතහැරලා නිවනට සිත මේ වෙන එකක් පත් කරගන්න ඉඩ තිබුණා. නමුත් එසේ නොහැකි වන්නේ නොහැකි ඇතේවා නිසි පරිදි අවබෝධ කරගෙන නැති නිසා. ඒ නිසා මේ අඳුරෙන් වැසී ඇති ආකාරය Taman පැහැදිලිව තේරුම් අරගෙන ඒ අඳුර අයින් කරගන්නට ඕන. මෝහන්ධකාරය දුරු කරන්නට ඕන. චක්කුම් කෝ බෙක්කවේ අන්ද බොහෝතන් ඇස අන්ද අඳුරකින් වැසලා තියෙන තමසා පරිවාරිතෝ අඳුරෙන් වට කරගෙන සිටින්නේ ඇස කියනකොට මේ ටිකක් කල්පනා කරලා බලන්න මේ ඇස දෙහා බලනකොට සමන් සිතින් බලනකොට සමන්ට තේරෙනවද මේ ඇස මම කියලා මගේ කියලා ඒකට නැත්නම් ඒ ඇසකේ තමන්ගේ සිත තුළ ඇලීමක් නැද්ද කියලා බැඳීමක් නැද්ද කියලා සමන් සිතලා බලන්න. දැන් මේ ඇස නිරන්තරයෙන්ම අනිත්‍යද යන දෙයක් කියලා තේරෙනවද කියලා හිතලා බලන්න. මේක මේ ඇස අනිත්‍යද යනවා කියන එක මේ ඇය දන්නවා වයසට යනකොට ඇස් වෙනින් වෙන්නේ දුර්වල වෙනවා ඇස්වල ස්වરૂපේ පාට ආදී ඒකත් වෙනස් වී යනවා. ඉතින් ඒක නෙවෙයි මා මේක කියන්නේ. නිරන්තරයෙන්ම අනිත්‍ය දැනුම තමන්ගේ සිතට වැටහෙනවද කියලා බලන්න. මේ ඇස කෙරෙහි ඇස ඒකාන්ත වශයෙන් දුකක් කියලා Tamanට තේරෙනවද කියලා තමන්ගේ සිතෙන් තමන්ම බලන්නට ඕන. ඇතුලේ නිරායාසයෙන්ම ඒ නිසා ඇහැ නිසා නිසාම විවිධාකාර දුක් පීඩා ලැබෙනවා විවිධ රෝග ඇසේ ඇති වෙන රෝග පීඩා නිසා. ඊට අමතරව ඇස නිසා ඒකට රූපහම් වෙලා මේ ගැටීම ඇති වුණොත් එහෙම කොයිතරම් දුකක් ඇති වෙනවද? ඇලීම රාගයේ බලවත් රාගයක් එහෙම ඇති වෙන කොයිතරම් මානසික තීඩනයකට සිදුපත් වෙනවද? පරිලාහයකට දැවීමකටපත් වෙනවද? ඒකත් අමතර මේ ඇසට ඒ පෙනෙන රූප ඒ ආකාරයෙන් උපාදාන කරගත්ත නිසා සංසාරේ පුරා පුරී තරම්නම් දුකකට සමන් ඇදගෙන වැටුණා ඉතිරි අනාගත බහවලදී මේ ඇස නිසා ඇසට පෙනෙන රූප නිසා කොයිතරම් සංසාර දුකකට ඇදගෙන වැටෙනවද කියලා Tamanට තේරෙනවද කියලා තමාගේ සිතෙන් Tamanම විමසා බැලීමක් කරන්න. අපි කියන කරුණු මතක තබා ගැනීමට වඩා ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත්. එහෙම විමසා බලන්නේ. ඒ බලනකොට Tamanටම තේරෙනවා නම් මේ ඇස කෙරෙහි මගේ සිත තුළ බැඳීමක් තියෙනවා. මේ ඇස කෙරෙහි යම්කිසි ආශාවක් තියෙනවා. නැත්නම් මේ ඇස නිත්‍ය ධර්මයක් වශයෙන් මගේ හිත තුළ හැඟීමක් තියෙනවා. මේක දුකක් කියන හැඟීම මාගේ සිත තුළ නැහැ. කියන විදිහට ඒ අපරුණ Tamanට අවබෝධ වෙනවා නම් Taman තවම ඇස කියන ඒ රූප කොටස නිසි පරිදි අවබෝධ කරගෙන නැහැ. මේ ඇස මම හෝ මගේ කියලා හිතන එක සම්පූර්ණයෙන් වැරදි බව මේ අය දන්නවා පොත්පත් වලින් කියලා ධම්මදේශනාස පඨවි ආදී මූල ධාතු හතරක් ඕකේ තියෙන්නේ උපාදාය රූපක් තියෙනවා ඔය ටික හැරැස කියලා දෙයක් නැහැ ආදී වශයෙන් හිතන්නට කියන්නට පුළුවන් නමුත් Tamanටම අවබෝධයලා තියෙනවද කියලා බලන්න ඇස අනාත්ම ධර්මයක් කියලා ඇසට පෙනෙන රූප රූපා භික්කවේ යන්ද බෝතා රූප ඇතට පෙනෙන රූප සියල්ලම මෝහ තමසා පරිවාරතෝ මෝහෙන් පිරිවරාගෙන අඳුරෙන් වැසීගෙන වැසීලා තියෙන අඳුර පිරිවරාගෙන සිටින් ඇසට පෙනෙන රූප දකිනකොට මේ අය හිතින් කල්පනා කරලා බලන ප්‍රිය රූපයක් දැක්කම තමාගේ සිතට ඇලීමක් ඇති වෙනවද ආශාවක් ඇති වෙනවද බැඳීමක් රාගයක් ඇති වෙනවද නැද්ද කියලා නරක රූපයක් දැක්කාට පස්සේ අපේ භාවයක් අමනාපයක් නොදුස්නා බවක් ගැටීමක් තරහමක් වැනි දෙයක් ඇති වෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම බලනකොට Tamanට තේරෙන්නට ඕන Taman රූප තවම හඳුනාගෙන නැහැ. ලෝකයේ තියෙන රූප දැකීම කියන්නේ මොකක්ද කියලා Taman තවම දන්නේ නැති බව තේරුම් ගන්න පුළුවන්. ඒ කරුණ මේ අහලා තියෙනවා. අහලා තිබුණාට Tamanට ඒව අවබෝධ වෙලා පෙනිලා නැහැ. රූපයක් දකිනවා කියන්නේ සමාගයේ සිත තුළම නාම ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි. වෙන කිසිවක් එතන ඇත්තේ නැහැ. අපි හිතුවා විසාම ලක්ෂණ රූපයක් ඕනම කෙනෙක් ප්‍රේතන රූපයක් තියෙනවා කියලා. ඒ රූපයේ දේශ ඕනනම් කෙනෙකුට රාගයෙන් යුතුව බැඳීමෙන් යුතුව ආශාවෙන් යුතුව බලාගෙන ඉන්නටත් පුළුවන්. තවත් කෙනෙකුට ඒ රූපයේ දේශ ඕනනම් පිළිකුල් සාගත දේශ බලන්නටත් පුළුවන්. තවත් කෙනෙකුට ඒ රූපයේ දිශම මදහස්හාන සිතින් බලාගෙන ඉන්නට පුළුවන්. ඒ රූපේ අපේ ලස්සනයි හොඳයි ආදී වශයෙන් සංඥාවකින් යුතුව බලාගෙන සිටියත් අපගේ සිත තුළ ආශාව බැඳීම ආදී නැතිවයි. නරකයි ආදී වශයෙන් හිතුවොත් අපිට ඒ රූපය පිළිබඳ ගැටීමක් ඇති වෙනවා. එතකොට Tamanට තේරෙනවද කියලා බලන්න මේ රූප සංඥාව නිසායි මේ ආකාරයෙන් ඇලීම ඇති කර දෙන්නේ ගැටීම ඇති කර දෙන්නේ කියන කරුණ. රූප සංඥාව නිසා ඇලීම හෝ ගැටීම ඇති කර දෙන්නේ කියන කරුණ සමාඩ තේරුම් යා යුතුයි තේරෙනවද කියලා බලන්න සමන්ටම අවබෝධය තියෙනවද කියලා. එසේ නැත්නම් මේ අවබෝධයේ අඩුපාඩුකම් තියෙනවා. ඒ කරුණ ඇසුවට වැඩක් නැහැ. සමන්ටම ඒක සිතට කාවදී පෙනී ආ යුතුයි. එතකොට ඇහැට එම පෙනෙන රූපය දේශ ඇලීමක් හෝ බැඳීමක් ඇති කර දෙන්නේ සමාගයේම සංඥාව තුළින් නිසා ඒ සංඥාව ඉවත් කළා නම් එහෙම ඕනෑම රූපයක් දැසෝ ඇලීමකුත් නැතුව බැඳීමකුත් නැතුව බලාගෙන සිටින්නට පුළුවන් නේද කියන එකත් තේරුම් ගන්න. කොයිතරම් ලස්සන රූපයක් වුණත් එකයි කොයිතරම් කැත කොයිතරම් විරුද්ධ රූපයක් වුණත් එකයි Tamanට කිසිම ඇලීමක් බැඳීමක් නැතුව ඒ දේශ බලාගෙන ඉන්න පුළුවන්. මොකද Tamanගේ සිතේ තියෙන විවිධ සංඥා සිතෙන් අයින් කළා. සිත තුළින් මේ සංඥාවන් දැනිට කරගන්න. සිත තුළින් මේ ඇලීම් බැඳීම් ඇති කරගන්න. එතකොට සිතෙන් ඇලීම් බැඳීම් ඇති කරගත්තාට පසුව ඒ රූප උපාදාන කරන්නේ. ගැටුණත් රූප උපාදාන කරනවා ඇලුණත් රූප උපාදාන කරනවා අර අඳුරෙන් වැශේෂිතන තැනත්තාට මේ රූපවල තියෙන ස්වરૂපයේ යථාර්ථය තේරුම් ගන්නට බෑ. රූපේ තියෙන්නේ යථා මේ රූපයක් දකිනවා කියන්නේ මෙන්න මේකයි කියලා අවබෝධ කරගන්නට බෑ. ඒ රූපය දැක්කාට පසු ඇති කරගත්තා වූ සංඥාව එහෙම අපි අයින් කරගත්තා නම් සම්පූර්ණ සංඥාව අයින් කරගත්තා නම් හොඳයි හොඳයි කියන සංඥාවත් අයින් කරා නම් නරකයි නරකයි කියන සංඥාවත් අයින් කළා නම් ওই රූපයේ දේශෝවේ බලන්න ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව එතකොට ඒ ඇලීම බැඳීම ආදී සංස්කාර ධර්ම සෑම එකක්ම සිත තුළ ජනිත වන්නේ තමාගේම මෝඩකමට තමා මේ රූපේ හඳුනාගත් ආකාරයට අනුකූල වන පරිදි. ඒක නිසා තමාගේ සංඥාවේ තියෙන මුලාව සමන්ට අවබෝධ වී යයි. නැත්නම් මේ තමසා පරිවාරිතෝ කියන එක තේරුම් ගන්නට බෑ. අඳුරෙන් බැසිලා අඳුර ආවරණය කරලා තියෙන්නේ කියන කතාව තේරුම් ගන්නට අපහසු වෙනවා. දැන් ඇසට පෙන්නේ සංඥාව අයින් කළා නම් ඒ නිසා පහළ වෙන වේදනාවල් ඇතිවන්නේ නැහැ. සංඥාව අයින් වුණා නම් ඒ වේදනාව නිසා පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම ඇතිවන්නේ නැහැ. ඒ සංඥාව අයින් වුණා නම් ඒ දකින ලද රූපේ නැවත නැවත බලන්නට ඕනේ කියලා හිතන සිතුවිලි හෝ ඒ ගැන නැවත නැවත විඥානයන් ඇති කරගෙන මෙනෙහි කිරීම ආදිය කරන්නේ හෝ නැහැ. ඒක දැක්ක එතනම නැති වුණා. අපි මේ ජීවිතේ කොයිතරම් රූප දැකලාද සමහර රූප ඒ මොහොතට දැක්කා ඊට පස්සේ ඒක ජීවිතේ කිසි දවසක ඒ ගැන සිහිපත් වීමක්වත් ඇතිවන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය සිතේ ස්වરૂපය. අපිට ඕන නම් පමණයි ඒව ගැන අපේ හිත ගිහිල්ලා බැඳිනොත් සමමනයි යම් ආකාරයකින් බැඳුනොත් සමමනයි ඒ ගැන නැවත නැවත සිතේ රිදන්ත වන්නේ. ඒ නිසා මේ සංඥා වයින් වුණාන විඥාන ස්කන්ධේ පැවැත්මකුත් නැහැ. එතකොට ඇසට පෙනෙන මේ රූප පිළිබඳ ඒ තියෙන සංඥා ආදී ධර්මතාවයන් ඔක්කොම අයින් කරගත්තා නම් මොන ලෝකේ මොන මොන රූප තිබුණත් සමාට ඒ වෙන කිසිම වැඩක් නැහැ. හොඳක් ඇත්තෙන්නේ නැහැ නරකක් ඇත්තෙන්නේ නැහැ ඇලීමක් ඇත්තෙන්නේ නැහැ බැඳීමක් ඇත්තෙන්නේ නැහැ රාගයක් ඇතිවන්නේ නැහැ නැත්නම් ගැටීමක් වැනි දෙයක් උද්දත වන්නේ නැහැ සිතේ තමාගේ සිත තුළ තියෙන මේ ධර්මතාවය අයින් කළා නම් ඒ ඇටට පේන රූප පිළිබඳ තියෙන සියලුම චිත්ත සංස්කාර ධර්මයන් අයින් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මේක නොදන්නාකම නිසා ඒ අවිද්‍යාව සිතතෝ තියෙන නිසා රූප දකින්නවා කියන එක පිළිබඳව මෝහයෙන් වැසී ගිය ස්වરૂපයක් තමයි සාමාන්‍ය ලෝක සත්‍යයේ සිත තුළ තිබෙන්නේ. එතකොට ඇසට ඒ රූපේ දැක්කාට පස්සේ වේදනාවක් ඇති වෙනවා. වේදනාව ඇති වුණාට පස්සේ වේදනාවට ආශා කරනවා. සැප වේදනාවට නම් දුක් වේදනාවට නම් ගැටෙනවා. මේකත් මේ අය අහලා තියෙන කාරණාවක්. තමන්ම සිතලා බලන්න තමන්ගේ සැප වේදන තමන්ට ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසු ඇතිවෙන සැප වේදනාවට තමන් ඇලුම් කරනවද නැද්ද ඒ වගේම තව ඇහැට පෙනෙන රූපයක් වලින් ගැටීමක් ඇති වෙනවා නම් තමන් ඒක කෙරෙහි තමන්ගේ සිත තුළ ඒක කෙරෙහි යමනාපයක් ගැටීමක් ඇති වෙනවද නැද්ද කියන කාරණාව සිතා බලන්න. එහෙම බලනකොට තමන්ටම තේරෙනවා නම් මේ තමන් කෙරෙහි පහළ ඒ රූපය දැකීම නිසා පහළ වෙන තමන්ගේ සිත තුළ පහළ වෙන වේදනා ධම්මයේ කෙරෙහි මෙසේ ඇලීමක් ගැටීමක් ඇති වෙනවා කියලා. මේ ඇලීම ගැටීම ඇතිවීම නිසා සංසාරේ පුරා කොයිතරම්නම් තමන් දුක් විඳලා තියෙනවද කියන කරුණ දෙස ටිකක් සංසාරයේ දෙසට ආපස්සට හැරිලා බලන්න බැදී යුතුයි. උපමන කාල පරිච්ඡේදයක් තිස්සේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරේ පුරා ආවද ඉදිරියටත් මේ විදිහට යන්නට සිදු වෙනව නේද කියන කරුණ අවබෝධ වෙනවද කියලා බලන්න. එහෙම බලනකොට Tamanටම තේරෙන්නට ඕනේ මේ කරුණ Taman තවම දන්නේ නැහැ Taman අවබෝධ කරගෙන නැහැ කියලා. ඒක නිසා මේ අවබෝධ වල අඩුපාඩු තියෙනකොට මේ සංස්කාර ධර්ම කෙරෙහි තියෙන ඇලීම බැඳීම ආදී දේවල් අයින් කරන්නට හැකියාවක් ලැබෙන්න උපදි සම්බන්ධනෝ ලෝක උපදි වලින් බැලෙනවා. නැත්නම් මොහු සම්බන්ධනෝ ලෝකෝ මොහයෙන් බැඳෙනවා. එහෙම බැඳෙනකොට තමසා පරිවාරතෝ අඳුර පිරිවරාගෙන සිටින්නේ ඒ ඇයට මේවා පේන්නේ සස්සතෝ විකායතේ මහා ලොකු දේවල් හොඳ දේවල් වටිනා දේවල් මමය මගේ ආත්මය සදාකාලික දේවල් බබ්බ රූපෝව දිශ්‍යති මහා භව්‍ය දේවල් කියලා තමයි සිතට වැටෙන්නේ මෙන්න මේ தත්ත්වය අයින් කරගත යුතුයි. අයින් කරගත්තු කෙනාට තමයි පස්සතෝ නත්තිකින් කියන තින්චන භාවයන් කිසිවක් නැති. මේ විදිහටම කනට ඇහෙන ශබ්ද ගැනත් කල්පනා කරනවා. තමන්ගේ කන අරගෙන ඒ කන සම්බන්ධයෙන් මම කියන හැඟීම, මගේ කියන හැඟීම කන හා සම්බන්ධව පවතිනවාද? මේ කන අනිත්‍ය ධර්මයක් කියලා තමන්ගේ සිත තුළ අමංකෝම අදහසක් සිත තුළ තියෙනවා. නිකම් මේවා අනිත්‍ය අනිත්‍ය කියලා හිතන එක නෙවෙයි. අවංකවම මේක කන දිහා බලනකොට සිත සිතින් කන දිහා බලනකොටම සිතට පේන්නවා නම් මේක අනිත්‍ය දෙයක්. මේක නිත්‍ය ධර්මයක් නෙවෙයි. මේක මගේ එකක් නෙවෙයි. මට අයත් ධර්මයක් නෙවෙයි. මේක අනාත්ම දෙයක්. මේක එක්වන්ත වශයෙන්ම දුක් වූ දෙයක් දුක් ලබා දෙන එකක්. මේක දුක්ඛ සත්‍යය, මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා එහෙම අවබෝධ වෙනවාද කියලා බලන්න. කනට ඇහෙන ශබ්ද නිසා Tamanට කොයිතරම්නම් දුක් සංසාරේ පුරා ගෙනින්නට සිදු වුණාද අනාගතේ තේමම විඳින්නට සිදු වෙනවා. Taman අපේ කරන ශබ්ද නිසා ගැටීම නිසා දුක් විඳිනවා. ඒ වගේම ප්‍රිය කරන ශබ්ද වලට ඇලීම නිසා නොයෙකුත් දුක් විඳින්නට සිදු වෙනවා. ඔය ජාතක කතාවල තියෙනවා උඩින් යන බෞද්ධත්වෝ විද්‍යා විඥා සහිතව ඔය පහ මොළ පොළවේ සිටින ගෑනු කෙනෙක් කියන සින්දුවක් හරි මොකක් හරි කවියක් හරි අහලා ඒ ඉද්දි නැති කරගෙන ඇවිල්ලා අනන්තවත් මේ ජීවිතේ පුරාම ඒ ගෑණි පෝෂණය පෝෂණය කර කර දුක් විඳපු හැටි ඒ ජාතක කතාවල දැක්වෙනවා. මේ විදිහට පමණක් නෙවෙයි අපේ දිනදා ජීවිතේ නොඑක ආකාර ශ්‍රද්ධා වලට ඇලින්නේ ඇලීම නිසා කොයිතරම්නම් දුක්කට පත් වුණාද මේවා නිසාම සංසාරයේ කොච්චර දුක් විඳද කියන එක තේරෙනවද කියලා තමන්ම විමසා බැලිය යුතුයි. මම මේ අද කියන්නේ තමන්ගේ ශිත තමන්ම විමසා බැලිය යුතු ආකාරයක්. එහෙම බැලිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වනවා රාහුල හාමුදුරන්ට එහෙම විවිධ තැන්වලදී තවත් විවිධ තැන්වලදී එහෙම දක්වලා තියෙනවා. තමන්ගේ අඩුපාඩු තමන්ම විමසන නිසා විමසන නිසා බැලිය යුතුයි කියන කරුණ. එහෙනම් බලනකොට කන කියන එකත් ඒකාන්ත වශයෙන්ම දුකක් සහ දුක්ඛ සමුදය සත්‍යයක. ඒක තමන්ට ඕන විදිහට පවතින දෙයක් නෙවෙයි. සෝත විඥානය ගත්තොත් එහෙම මේක මම අසනවා මගේ ඇසීම කියලා හිතනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. දැනීමක් ඇති වෙ ඇති නැති නැති යනවා පමණක් කර මෙතන වෙන දෙයක් තියෙනවද කියලා බලන්න. රූපයක් බලනවා කියන්නේ ඒකත් දැනීමක් ඇති ඇති නැති නැතිවම ශබ්දයක් වසනවා කියන්නේ ඒකත් දැනීමක් ඇති ඇති නැති නැතිවම තමන්ගේ කැමැත්තට හෝ අකමැත්තට අනුව වේදනින් ඇති වුණා හෝ නැති වුණා නෙවෙයි හේතු නිසා ඇතිලා නැතිලා යන ධර්මතාවය මේක හරියට අවබෝධ වෙනවා නම් මේවැ තියෙන සාරය මොකක්ද කියලා කල්පනා කරන්න කින් විෂයා බික්ඛේ රූපේ සංගරෝ කින් විෂයා බික්ඛේ වේදනා ශාරෝ ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මේ තියෙන සාරය හරය මොකද්ද මේ අර ඉස්සලා ගැන කතා කරන කිව්වා යම් චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙන ආකාරය. ඒව ඇති වුණා, පැවතුණා, නැති වෙන ඇච්චරයි. නැතිලා ගියාට පස්සේ මොකක්ද ඒකේ හරයක් වශයෙන් ගන්නට තියෙන්නේ? ඇහැර රූපයක් දැකලා රාගයෙන් බැඳි බැඳි ඉතලා හිතේ ඉතා හිතේ කියලා හිතමු. ඒ හිතේ ඉතික නැති වෙන ඇච්චරයි. ඊට පස්සේ මොකක්වත් නැහැ. ඒක කෙරේ ගැටි ගැටි හිතේ කියලා හිතමු. ඒ හිතේ ඉතික ඇති වුණා නැති වෙන ඇත්තමයි. ඒ වගේම තමයි කනට ශබ්දයක් ඇහිලා එළිය එළිය ගියාම ඒ ඇලීම් ටික එතනම නැතිලා ගියා ඉච්චරයි. සද්දයක් නැති වුණා, ඇලීමක් නැති වුණා. නැත්නම් ඒ රසනලට සද්දේ කරේ ගැටීම් ටික ගැටීමක් ඇති වුණා නම් ඒ සද්දයක් නැති වුණා, ගැටීමක් නැති වුණා ඉච්චරයි. මේවා පිළිබඳව යම්කිසි තමන්ගේ චිත්ත තුළ චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා නම් ඒ සියලුම චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ ඔක්කොම සිදුවන්නේ මේ ඔක්කොම උපාදාන කරන්නේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ මේවා කෙරේ මෝහයෙන් බැඳෙන්නේ ඒ වගේම උපදීන් වලින් බැඳෙන්නේ සංකරණ අවිද්‍යාව තිබෙන නිසා. ඒ අවිද්‍යාව කියන එක චිත්ත තුළ තියෙන චිත්ත සංස්කාර ධර්ම. ඒකත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නිරන්තරයෙන් තියෙන දෙයක් නෙවෙයි. අවිද්‍යාව කවදා චිත්ත තුළට ඇතුල් වුණාද කියන කතාව කිසි කෙනෙකුට කියන්න බැරි දෙයක්. මේක බුදුහාමුදුරුවෝ එක්තරා සූත්‍රයක දක්වලා තිබෙනවා. ඉතින් අවිද්‍යාව නිරන්තරයෙන්ම සිතට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රඥාවට ක්‍රියාත්මක වෙන්න තැනක් නැති යනවා. ඒක නිසා ප්‍රඥාව ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව පවා අනිත්‍ය දැන සංස්කාර ධර්මයක්. තමන්ගේ හිතෙන් තමයි මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මයන් සියලුම ධර්මයන් සංස්කාර ධර්මයන් උපාදාන කරන්නේ. මෝහයෙන් බැඳෙන්නේ. මේවම තමයි තමන්ගේ සිත තුළ සිටී ධර්ම ඇති කර දීමට හේතු පාදක වන්නේ. ඇහැ ඇහැට පෙනෙන රූප එහෙම නැත්නම් චක් විඥාන ඇතිවන්නේ කන කනට ඇහෙන ශබ්ද එහෙම නැත්නම් සෝත විඥාන ආදී නාම ධර්ම පහළවන්නේ මේ විදිහට ඉන්ද්‍රියන් සහ බාහිර අරමුණු හමුුනේ නැත්නම් Tamange සිත ක්‍රියාත්මක වන්නේ ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ ඒක නිසා ඉන්ද්‍රියන් සහ අරමුණු නිසා පහළ වෙන මේ සිතේවි ධර්ම කෙරෙහි ඇලීම් බැඳීම් ආදී චිත්ත සංස්කාර ධර්ම ජනිතවන්නේ. ඒ වගේම ඒවා කෙරෙහි අවිද්‍යාව ජනිතවන්නේ තමන්ගේම තියෙන නොදක්කම නිසා වෙන එකක් නිසා නෙවෙයි. මේ සියල්ලම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. සිතින් මේ මුළු විශ්වයක්ම තමා අල්ලාගෙන සිටින්නේ. අපි යම් කිසි දෙයක් ගැන සිතුවිලි සිතුවිලි ඇති කරගත්තේ නැත්නම් ඒ දෙය අපගේ සිත තුළ පවතින දෙයක් නෙවෙයි. විද්‍යමාන වන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් ගැන සිතුවිලි සිතුවත් පමණයි ඒ දේ අපගේ සිත තුළ පවතින ධර්මයක් බවට පත් වෙනවා. සිත තුළ දර්ශනය වෙනවා. සිත තුළ විද්‍යමාන වෙනවා. නැත්නම් ඒව නැහැ. මේ අය ඕනෑම අවස්ථාවකදී නිවෙස් වලට ගියාට පසු අපි දවස් අදවල් රාග සිතක් ඇති වුණා කියන වෙනත් පැත්තකට සිටිවිලි යොමු කරලා බලන්න එතකොට මේ රාග සිතේ නැති වෙලා යනවා. ද්වේෂ සිතේ ටිකක් ඇති වෙනවා කියලා හිතලා කියා කල්පනා කරන්න වෙන්නේ. ඒ කියලා ඉතිරි විට වෙනත් පැත්තකට සිටිවිලි හිතන්නේ ඒකට පටහැනි පැත්තට. නැත්තම් වෙන මොනම හරි කායික ක්‍රියාවක නිරත වන්න රෙදි සෝදනවා නැත්තම් ගියක් දොරක් අත ගන්නවා මොනවා හරි කායික වැඩක නිරත වන්න අර ඔක්කොම එතනම නැති යනවා මොකද සිතින් තමයි මේ සෑම ධර්මයක්ම අල්ලන්නේ සිතින් තමයි මුළු ලෝකයක්ම අල්ලන්නේ. එතකොට මේ සිතේ ස්වરૂපය මොකද්ද? ඒකත් හේතුඵල මත ඇති වෙන නැති වෙන ක්‍රියාදාමයක්. තමන්ට ඕන විදිහට ඇති වෙන්නේ නැහැ, තමන්ට ඕන විදිහට පවතින්නේ නැහැ, තමන්ට ඕන විදිහට නැතිවන්නේ නැහැ. මොළයේ ශරීරාංගයේ ක්‍රියාදාමයේ ආදී විවිධ හේතුන් මත සිත පහළවන්නේ. හිත නැතිවන්නේ ඒ ඇති වෙන හේතුන් නැති වෙන නිසා. එතකොට සිතත් සනිකර අනාත්ම ධර්මයක්. සිතෙන් තමයි බාහිර ලෝකයක් Tamangeම පංචස්කන්ධ ලෝක අල්ලාගන්නේ. සිත අනාත්ම වෙනකොට සිතෙන් අල්ලාගත් දේවල් ඔක්කොම අනාත්ම මේක මම කියන්නේ දැකලා මේ ඇයට ඒක දකින්න පුළුවන්ද කියලා බලන්න. සිත අනාත්ම වෙනකොට සිතෙන් අල්ලාගත්තු මුළු විශ්වයම අනාත්මයි. කිසිතැනක ආත්මය කියලා ගන්නට දෙන්නේ සිතින් ආත්ම කියලා ගත්තේ චිතනාත්ම නම් ඔතන කිසි දෙයක් ආත්මය කියලා ගන්නට දෙන්නේ සිතින් තමයි මම මගේ කියලා කියන්නේ සිත මගේ නොවනනම් මම මගේ කියලා ගන්නට කිසිම දෙයක් නෑ මේක හොඳට තේරුම් ගන්න ඔක්කොම මේ මුළු විශ්වයම මේක හරියට බහුණා දෙනු කෙනෙක් පොය සත්‍ය හරියට අවබෝධ කරගොත් විශ්වයම කිසි යන ශූන්‍ය දර්ශනයකට පිටපත් වෙන්නේ ඒ ශෝණ්‍ය දර්ශනේ පවා මම හෝ මගේ කියලා හිතනවා නම් ඒකත් නැත්නම් ඒක කෙරෙහි ඇලීමක් හෝ ඒක හොඳ දෙයක් කියලා හිතනවා නම් ඒක සිතේ තියෙන ධර්මයක්. ඒ නිසා මේ විදිහට මේ සමාජයේ සිත මෝපයෙන් බැසී කොස් ඇති ආකාරයේ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි ඇස කන නාසය දිව ශරීරය මනස හා ඒහා සම්බන්ධව පවත්නා වූ සිටිවිලි ධර්ම ඇසුරු කරගෙන ඒ කියන්නේ ඇස ඇස දිහා පහළ ඇසට දකින රූප ඒ නිසා පහළ වෙන චක්ක විඥාන රූප සංඥා රූප සංවිතක්ක රූප විචාර රූප තණ්හා ආදී යන්තා දේවල් තියෙනවා නම් සිතිවිලි ධර්ම මේ ඔක්කොම පිළිබඳව ඒ වගේම කන කන ඇතින ශබ්ද ඒ නිසා පහළ වෙන සිතිවිලි ධර්ම අනිත් ඉන්ද්‍රියන් හා ඒ ඉන්ද්‍රියන් සම්මුණ ආත්ම නිසා පහළවන සිටිවිලි ධර්ම තුල පවත්නා වූ ක්‍රියාත්මක වන්නා වූ සමාගයේ සිටේ පවතින අවිද්‍යා අඳුර දෙස බලන්න ඒක සමාගයේ සිට අඳුරින් බැසී ගොස් ඇති ආකාරය දකින්න මේක දකිනකොට ප්‍රඥාවක් මතුවන. එහෙම දකිනකොට මේ සියල්ලම අනාත්ම ලක්ෂණය කියලා හරියට වැටහෙනවා නම් තමන්ගේ සිත අනාත්ම නම් මුළු ලෝකයම මුළු විශ්වයම අනාත්මයි කියලා හිතනවා නම් මෙතෙක් කල මේවා ආත්ම වශයෙන් අරගෙන මේවා උපාදාන කරගෙන මේවට ඇලිලා බැඳිලා සංසාරේ පුරා දුක්ඛ සත්‍යම නැවත නැවතුම උපදාගත්තේ කොයිතරම්නම් මෝඩකමක්ද මේ සියල්ලම මම දැන් සිතෙන් අතහරිනවා කියලා ඒ වෙලාවට සිතෙන් ඉබේම අතහරින්නට පුළුවන් ඉබේම අතහැරී යනවා එහෙම නැත්නම් අතහරින්න අතහැරී ගියේ නැත්නම් මේ සියල්ලම මම සිතින් අතහරිනවා කියලා අතහරිනවා. අතහැරියොත් එහෙම සම්පූර්ණයෙන්ම තමාගේ සිත කිස් භාවයකට පත් කරගන්නට පුළුවන්. ඒ කිස් භාවයට පත් වෙච්ච පුද්ගලයාගේ සිත තුළ කිසිම චින්තනයක් නැහැ, බැඳීමක් නැහැ. මොකද යථාභූත ඥාන දර්ශනයකින් මේ පංචස්කන්ධ ලෝකයම දැක්කේ. පස්සතෝනත් කිංචනං කියලා ඒක නිසා මේ ගාථාවේ දැක්වෙන අවසානයේ වශයෙන් ඇත්ත ඇතිශතියෙන් දකින පුද්ගලයාගේ සිත තුළ ওই බැඳීම් මොකක්වත් නැහැ රාගෝ කිංචනං දෝෂෝ කිංචනං මෝහෝ කිංචනං ඒ ශූන්‍ය භාවයට පත් වූ සිත තුළ රාගයකුත් නැහැ ද්වේෂයකුත් නැහැ මෝහයකුත් නැහැ කිසිම චිත්ත වෙනස් චිත්ත සංස්කාර ධර්මත් නැහැ එතන තියෙන ශේම් දැනීම පමණයි ඒ දැනීම පවා තමාගේ දෙයක් නෙවෙයි තමාට අයත් දෙයක් නෙවෙයි සමාන වෙයි තමාට අයත් දෙයක් නෙවෙයි. ඒකත් නිරන්තරයෙන්ම පවතින දෙයක් නෙවෙයි අනිත්‍ය දෙයක්. ඒකත් අபிසංකත අபிසංචේති ධර්මයක්. ඒ කියන්නේ තමන් මේ විවිධාකාරයෙන් ඒක ලැබීමට සුදුසු ආකාරයෙන් සිතලා සිතලා නිසි පරිදි අවබෝධයෙන් ඇති කර ගැනීම තුළින් ජනිත කරගත්තු දෙයක්. ඒකයි අபிසංකතං අபிසංචේතං කියන්නේ. යම් කිංච අபிසංකතං අபிසංචේතං සද්දනිච්ඡන් නිරෝධ ධම්මා යම් කිසි දෙයක් ඒ ආකාරයෙන් අபிසංකත වෙනවා නම් අபிසංචේතිත වෙනවා නම් ඒක තද නිච්ඡං තං අනිච්ඡං ඒක අනිත්‍යයි. නිරෝධ ධම්මං නිරුද්ධ වී යන ධර්මයක්. සෝ තත්තටිතෝ ආසවණං කහම් පාපුණාති ඒ තත්ත්වය හරියට දකින කෙනා ආශ්‍රය කරනවා ඒ මාර්ගයේ සුදුසු සුදුසු පරිදි ඒ මේක දැකීමෙන්ම ආශ්‍රේෂය කරලා නිවන් ලබන්නට පුළුවන්. තමන් නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් සතිය සමාධිය ප්‍රඥාව මේ නිවන් ලැබීමට අවශ්‍ය සියලුම කරුණු සම්පූර්ණ කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය, පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධය ආදී කරුණු තියෙනවා. ඒවා පිළිබඳ මේ ඇයට පසුගිය දේශනවලදී අවශ්‍ය දේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ගැන පැහැදිලි අවබෝධයකුත් තියෙනවා නම් මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ක්‍රියාදාමයෙන්ම වුවත් මේ ඇයට ප්‍රමාණවත් වේවි නිවන් සුව ලබා ගැනීම සඳහා. එතකොට අද මට ඉතා කෙටි දේශනාවක් ඉදිරිපත් කළේ ධර්මක සරල දේශනාවක්. මේ ඇගේ සිතේ තියෙන අඩුපාඩු මේ යාම සිතා බැලිය යුතුයි කියන එකයි මේ දේශනාවේ මුඛ්‍ය පරමාර්ථය. ප්‍රධානික එකයි. එතකොට තමයි Taman මේවා තවම අවබෝධ කරගෙන නැහැ. ඒක නිසා තමයි මට තවම නිවන් අවබෝධ කරගන්නට බැහැකි උනේ කර්ම තේරෙන්නේ. ඒ කියන කර්ම තේරෙනකොට ඕවා අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය Tamanට ලැබෙනවා. කියපු දේවල් මතක තබා ගැනීම නෙවෙයි. අසන දෙයක් මතක තබා ගැනීම නෙවෙයි. කියන අසන දේවල් Tamanට තේරුම් යෑම නෙවෙයි අවබෝධය කියන්නේ. Tamanගේ සිතට මේවා නිහිමමයි කියලා තේනියන එක. ඒ තෙනී යාම නැත්නම් සමාගයේ සිට තුළ සම්මාදිට්ඨිය පිළිවෙලා නැහැ. ඒ සම්මාදිට්ඨිය නැති කෙනාට නිවන් දක්නට බෑ. මේසා මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ අයටත් නිවස ලබා ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මෙන්න කෙටි දේශනාව දැන් නිම කරනවා. අප දෙවියන් දෙපින් දෙන්න දින් දීම සඳහා කවුරුත් එකට ආකාශත්හාට කියන පාඩේ කියනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාග පඤ්චිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනා කරමි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමිච්ඡතු මේ කුල ශීලෝම කුසල ශක්තිය මේ වෙතත් නිමිෂන් සීමිත වාසනාව ශක්තිය උදා වේවා අභිමාදන ශීලස නිච්ඡං මුද්ධා පජායනෝ චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේ වෙත අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිඤ්ඤතු සුපත්තේ වාණියසුල වේවා